සුබ දවසක් වේවා. අද අපි ඇත්තටම හරිම ගැඹුරු කාරණයක් ගැන කතා කරන්නයි යන්නේ. මජ්ක්‍ධිම නිකායේ එන මහා සකුළුදායි සූත්‍රය. ඔව් මේක බොහොම විශේෂ සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ සකුළුදායේ පිරිවැජියා හමු වෙන්න වඩින අවස්ථාවක් ගැන තමයි කියවෙන්නේ. එතනදී හරිම වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා නේද? හ්ම්. ඔව්. ඒ තමයි ඒ කාලේ හිටපු අනෙක් ප්‍රසිද්ධ ශාස්ත්‍රවරු එයාලටත් වඩා බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් කියන්න බැරි තරම් ගෞරවයක් සත්කාරයක් ලැබුණේ කොහොමද? ඇයි කියන එක. ඒක තමයි අපි අද හොයලා බලන්න යන්නේ. ඒකට හේතු මොනවද කියලා. හරි. ඉතින් කතාව පටන් ගන්නෙ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ වඩිනකොට අර සකුළුදායි පිරිවැජියාගේ පිරිස එයාලෙන්නේ ටිකක් වෙනස් විදිහට. වෙනස් කිව්වේ. ලොකු සද්දෙන් කතා කර කර ഘോഷා කරමින් නොඑක් තිරිසන් කතා කියලානේ සූත්‍රය කියන්නේ. ආ තිරිසන් කතා. ඒ කියන්නේ අර දේශපාලනය ගැන, රජවරු ගැන, සොර සතුරන් ගැන, කෑම බීම, ඇඳුම් පැළඳුම්, නගර ගම් ඔය වගේ දේවල් නේද? ඕ ඒ වගේ දිනෙදා එච්චර හරයක් නැති කතා බහක තමයි පිරිසේදිලා ඉන්නේ මහා හයියේ. හැබැයි සකලුදායි දන්නවා බුදුහාමුදුරු එනවා උන්වහන්සේ නිශ්ශබ්දතාවයට කැමතියි කියලා. හරියටම. ඒ නිසා යා ඉක්මනට පිරිසට කතා කරලා සංසුන් වෙන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එනවා. උන්වහන්සේ නිශ්ශබ්දතාවයට ප්‍රියයි කියලා පිරිස නිශ්ශබ්ද කරනවා. ඊට පස්සේ තමයි අර කාරණේ මතුවෙන්නේ ගෞරවයේ පිළිබඳ ප්‍රශ්නය. ඔව්. සකුළුදායි බුදුරජාණන් වහන්සේට කියනවා තමන් අහලා තියෙන විදිහට අර පූර්ණ කස්සප, මක්කලී ගෝසාල, අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජේ බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත වගේ අනෙත් ශාස්ත්‍රවරු දහම් දෙසනකොට එයාලගේම ශ්‍රාවකයෝ එයාලට බාධා කරන හැටි. බාධා කරනවා. ඔව්, වාද කරනවලු. ගුරුවරයා කියන දේ අහන්නේ නැතුව නෑ නෑ හෝ නෙවෙයි මෙහිමයි කියලා තර්ක කරනවලු. සමහර වෙලාවට ගුරුවරයාට අගෞරව කරලා නැගිටලා යනවලු. අර පූර්ණ කස්සපගේ සිද්ධියක් ගැනත් කියවෙනව නේද? ඔව් එතන කියනවා පූර්ණ කස්සප සිය ගණනක් පිරිසිටි බණ කියද්දි එක ශ්‍රාවකයෙක් කෑ ගහලා කිව්ලු "ඔයි පූර්ණ කස්සපගෙන් අහන්න එපා ඕක. එයා දන්නේ නැහැ. අපි තමයි දන්නේ අපෙන් අහන්න" කියලා. හපොයි. තමන්ගේ ගුරුවරයාට මෙහෙම කියනවා කියන්නේ ඒක හරිම අගෞරවයක් නේ. ඒක තමයි. නිගණ්ඨනාත පුත්‍රටත් එහෙමලු ශ්‍රාවකයෝ එක්ක වාදයක් ඇති වුනාම එයාට උත්තර දෙන්න බැරි වුනාම ශ්‍රාවකයෝ එයාව ගණන් ගන්නේ නැතුව යනවලු. නමුත් බුද්ධ ශ්‍රාවකයෝ එයාලා එහෙම නැහැ කියලයි සකුළුදායි කියන්නේ. සම්පූර්ණයෙන්ම වෙනස්. හාත්පසින්ම වෙනස්. සකුළුදායි කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් දිහා බලන්න දහම් අහනකොට කවුරු හරි කැස්සොත් අනිත් කෙනා දනහිසෙන් හරි වැලමිටෙන් හරි ඇනලා කියනවලු ෂ් සද්ද ගරන් එපා ස්වාමි වහන්සේ දහම් දෙසනවා කියලා. හරියට අර මී වදයකින් මී පැණි බලාපොරොත්තුෙන් ඉන්න සෙනඟක් වගේ කියලාත් කියනවා නේද? ඔව් ඒ තරම්ම ඒකාග්‍රතාවකින් ගෞරවයකින් තමයි ධම අහගෙන ඉන්නේ කිසිම බාධාවක් නැහැ. අනිත් පුදුම ඊතන කාරණේ තමයි ශාසනයෙන් අයින් වෙලා යන කෙනෙක් වුණත් ආ ඔව් එහෙම යන කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේටවත් ධර්මයටවත් සංඝයටවත් දොසක් කියන්නේ නෑලු වර්ණනා කරනවා මිසක් එතකොට එයාලා මොකද කියන්නේ? එයාලා Tamanටම දොස් කියාගන්නවලු. අපිට තමයි මේ උතුම් ධර්මයේ හැසිරෙන්නේ පිනමදි උනේ. ශාස්ත්‍රුන් වහන්සේගේවත් ධර්මයේවත් වරදක් නැහැ කියලා. ඒක ඇත්තටම අසාමාන්‍යයි. ඒ ගෞරවය, ඒ බැඳීම කොතරම් ගැඹුරුද කියලා හිතාගන්න පුළුවන්. ඉතින් මේ පුදුමාකාර ගෞරවය දැකලා සක්කුළුදායේ කල්පනා කරනවා මේකට හේතුව මොකක් වෙන්න ඇතිද කියලා. එයා තමන්ගේ අනුමාන ටිකක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. එයා මොනවද හිතුවේ හේතු කියලා? එයා හිතුවේ අර බාහිර පෙනුම, තපස් රැකීම වගේ දේවල්ද? ඕ එයා කරුණු පහක් කියනවා. පළවෙනි එක ස්වාමිනී ඔබ වහන්සේ අල්ප ආහාරයක් වළඳන නිසා වෙන්නේ නැති මේ ගෞඩවය. දෙවෙනි එක ලැබුණ සුළු සිවුරකින් උනත් සතුටු වෙන නිසා වෙන්නේ නැති. තුන්වෙනි එක ලැබුණ පිණ්ඩපාතයෙන් සතුටු වෙන නිසා. හතරවෙනි එක ලැබුණ සේනාසනියෙන් ඉන්න තැනින් සතුටු වෙන නිසා. අන්තිම එක පස්වෙනි එක ඔබ වහන්සේ හුදකලාව විවේකීව ඉන්න කැමති නිසා වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ අර අල්පේක්ෂ ජීවිතය මිනිස්සු ගැවසෙන තැන්වලින් ඈත් වෙලා ඉන්න එක ඔය වහි බාහිර ලක්ෂණ තමයි එයා හේතුව විදිහට දැක්කේ. සාමාන්‍යයෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒම අඩුවෙන් කාලා ලද දෙයින් සතුටු වෙලා වනගතව ඉන්නකොට මිනිස්සු ගරු කරයි කියලා. ඇත්ත. ඒත් බුදුරජාණන් වහන්සේ ඒ පහම ප්‍රතික්ෂේප කරනවා. ආ එහෙමද? ඔව්. උන්වහන්සේ කියනවා නෑ පිරිවැජ්ජිය ඕව නෙවෙයි හේතුව. උන්වහන්සේ පැහැදිලි කරනවා තමන්ට වඩා අල්පේච්ඡ තමන්ට වඩා අඩු ආහාරයකින් අඩු පහසුකම් වලින් ජීවත් වෙන ශ්‍රාවකයෝ ඉන්නවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ කියනවා පිරිවැජ්ජිය මම සමහර දවස්වලට බත් කටවල් ගොඩක් වළඳනවා මස් මාළුත් එක්ක. සමහර ශ්‍රාවකයෝ ඉන්නවා දවසටම වළඳන්නේ බත් කටවල් හතරක් පහක් විතරයි. මම සමහර වෙලාවට වටිනා සලුපිලිත් දරනවා. ඒත් පාන්සු කූලික අහුලගත්ත රෙඩි කෑලි විතරක් අඳින ශ්‍රාවකයෝ ඉන්නවා. සීනාසන ගැනත් එහෙමද? ඔව්. මම සමහර වෙලාවට හොඳට හදපු ආවරණය කරපු හුලං නොවදින කූටාගාරවල සුව පහසු සෙනසුන්වල වැඩ ඉන්නවා. ඒත් මද ශ්‍රාවකයෝ ඉන්නවා රුක්මුල්වල, ගල්ගුහාවල සොහොන් පිටිවල, අබලන් පැල්පත්වල එලිමහනේ ඉන්න අය. විවේකී බව ගැන. ඒ තේමයි මම සමහර වෙලාවට භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, රජවරු ඇමතිවරු මේ විශාල පිරිස මැද ඉන්නවා. ඒත් මගේ ශ්‍රාවකයෝ ඉන්නවා කැලෑවේ හුදකලාවම භාවනා කරගෙන ඉන්න අය. ඒ කියන්නේ සකුළුදායි හිතපු බාහිර කාරණාවක්වත් නෙමෙයි ඇත්ත හේතුව. හරියටම බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිවම කියනවා. ඉදින් පිරවැජිය මට වඩා ඇල්පේච්ච ශ්‍රාවකයෝ ඉන්නවනම් ඒ ඇල්පේච්චකව නිසාම නම් මට ගරු කරන්නේ ඇයි ඒ ශ්‍රාවකයෝ මට ගරු කරන්නේ කියලා අහනවා. ඒක හරිනේද? එහෙනම් මොකක්ද මේ අසමසම ගෞරවයට ඇත්තම හේතුව? උන්වහන්සේ මොනවද කිව්වේ? ආහ. එතනදී තමයි උන්වහන්සේ සැබෑ ගැඹුරු හේතු පහක් පෙන්වා දෙන්නේ. මේවා අර සකලුදායි කිව්වා වගේ බාහිර දේවල් නෙවි සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ගුණාංග සහ හැකියාවන්. මොනවද හේතු පහ? පළවෙනි එක තමයි අදි සීලය ඒ කියන්නේ උතුම් සීලය උන්වහන්සේ පැහැදිලි කරනවා තමන් වහන්සේ අතිශයින්ම පිරිසිදු සම්පූර්ණ නොකෙඩෙනු උසස්ම සීලයක පිහිටලා ඉන්න බව. ශ්‍රාවකයෝ ඒ උතුම් සීලය දකිනවා, අත්විඳිනවා, ඒ නිසා ගරු කරනවා. හ්ම්, අදි සීලය දෙවනි එක දෙවනි එක අභිඥාන දස්සන. ඒ කියන්නේ විශිෂ්ට ඥාන දර්ශනයක් තිබීම. උන්වහන්සේ කියනවා මම යමත් දනිමි කියන්නේ අනුමාන කරලා නෙවෙයි මගේම ප්‍රඥාවෙන් අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනමයි දකිමි කියන්නේ. ඒ කියන්නේ තමන් වහන්සේ යමක් අවබෝධ කරගෙන මේ ගැන කතා කරන නිසා ඒ දේශනා අතිශයින්ම බලවත් කරුණු සහිතයි ප්‍රාතිහාර්ය සහිතයි කියලා කියනවා. ඒ කියන්නේ Taman දැකපු අත්විඳපු දෙයක් ගැන කතා කරන නිසා ඒකේ බලයක් තියෙනවා. හරියටම අනුමාන නෙවෙයි. තුන්වෙනි කාරණේ තමයි අධි ප්‍රඥාව. අතිශයින්ම ගැඹුරු උතුම් ප්‍රඥාවක් තියෙනවා. මේ ප්‍රඥාව නිසා අනිත් ශාස්ත්‍රවරුන්ගේ අනිත් මතවාද දරණ අයගේ අදහස් හරියටම විමසලා ඒවයි තියෙන වැරදි දුර්වලටන් පින්වල දෙන්න කරුණු සහිතව ඒ මත බින්දලා දමන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් වාදයකදී වුණත් ඒ ප්‍රඥාවෙන් උත්තර දෙන්න පුළුවන්. ඔව් ඒ ප්‍රඥාව දකිනකොට ඒකට මුහුණ දෙනකොට ශ්‍රාවකයාට තේරෙනවා තමන්ගේ ශාස්ත්‍රුන් අහසේ කොයිතරම් ප්‍රඥාවන්තද කියලා. නිකරුණේ වාද කරන්න යන්නේ නැහැ. ඒ නිසා කරු කරනවා. හරිම ගැඹුරුයි. හතරවෙනි කාරණය මොකක්ද? හතරවෙනියට උන්වහන්සේ පෙන්වා දෙන්නේ දුකින් මුදවන දහමක් දේශනා කිරීමේ හැකියාව. ඒ කියන්නේ දුකෙන් පෙළලා ඉන්න කෙනෙක් සසර ගැන කලකිරලා ඉන්න කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම එයාට හරියටම දුක කියන්නේ මොකක්ද? දුකට හේතුව මොකක්ද? දුක නැති කිරීම කියන්නේ මොකක්ද? ඒකට තියෙන මාර්ගය මොකක්ද කියන අර උතුම් චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය හතර. ඔව්. ඒ ආර්ය සත්‍ය හතර පැහැදිලි කරලා දීලා ඒ පුද්ගලයාව සැනසවන්න, යාගේ හිත සුවපත් කරන්න තියෙන හැකියාව. ඒ ධර්මය අහලා මිනිස්සුන්ගේ සිත් සතුටු වෙනවා පැහැදෙනවා. ඒ නිසා ගරු කරනවා. ඒකත් හරිම වැදගත්. දුකෙන් ඉන්න කෙනෙක්ට පිහිටක් වෙන්න එක. ඔව්. ඊළඟට පස්වෙනි කාරණේ. සමහරවිට මේක තමයි මේ සියල්ලේම එකතුවක් සහ ප්‍රායෝගික පැත්ත ඒ තමයි ප්‍රතිඵලදායක ප්‍රතිපදාවක් දේශනා කිරීම. ප්‍රතිඵලදායක ප්‍රතිපදාවක්. ඒ කියන්නේ ඒ කියන්නේ නිකම්ම දර්ශනයක් අදහසක් විතරක් නෙවෙයි ශ්‍රාවකයන්ට තමන් විසින්ම අනුගමනය කරලා ටිකෙන් ටික දියුණු වෙලා අවසානයේදී සියලු කෙලසුන් නැසලා අරහත්වයට පත්වෙන්න පුළුවන් පැහැදිලි ක්‍රමානුකූල ප්‍රායෝගික වැඩපිළිවෙලක් මාර්ගයක් දේශනා කිරීම. ආ නිකම්ම අහන්න ඉන්න දෙයක් නෙවෙයි කරන්න තියෙන දෙයක්. හරියටම. තමන්ම කරන්න ඕන දෙයක්. උන්වහන්සේ ඒ මාර්ගයේ අංගපවණම් කරනවා. සතර සතිපට්ඨානය සීය දියුණු කරන ක්‍රම. ඔව්. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. නිවර්දි ව්‍යායාම. සතර ඊර්දිපාද. මානසික ශක්තිය සමාධිය දියුණු කරන ක්‍රම. පංච ඉන්ද්‍රිය පංච බල ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥා වගේ ගුණධර්ම දියුණු කිරීම. සප්තබොජංග. ප්‍රඥාව අවදි කරන කරුණු හත ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් මඟ. ඔව්. ඊටත් එහාට ගිහින් අෂ්ට විමෝක්ෂ අභිභායතන දසකසින මේ ගැඹුරු සමාධි අධ්‍යක්ීම් ලබන හැටි. ධානලාභී වෙලා අභිඥා කියන විශේෂ ඥානපව ලබන හැටි. මේ සම්පූර්ණ ක්‍රියාවලියම පියවරෙන් පියවර පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ පෘථජන මට්ටමේ ඉඳලා අරහත්වේ දක්වාම යන්න පුළුවන් සම්පූර්ණ මාර්ගසිතියමක් වගේ. අන්න ඒක තමයි. මේ මාර්ගය කොයිතරම් පැහැදිලිද ප්‍රායෝගිකද ප්‍රතිඵලදායකද කියනවා නම් උන්වහන්සේ කියනවා මගේ ශ්‍රාවකයෝ මේ මම දේශනා කරපු ප්‍රතිපදාවේ හැසිරලා බොහෝ දෙනෙක් ආශ්‍රවක්ෂය කරලා අරහත්ත්වයට පත්වලා ඉන්නවා කියලා. එතකොට ශ්‍රාවකයෝ ඒක ඇස්පනා පිට දකිනවා. මේ මාර්ගයේ ගිහි ප්‍රතිඵල ලබන අයව. ඔව්. Taman වගේම පටන් අරගෙන මේ කියන දේවල් කරලා ඉහළට ගිහපු අයව දකිනවා. තමන්ටත් ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙනවා. මේ විදිහට තමන්ට සැබෑ විමුක්තියක් ලබන්න පුළුවන් පැහැදිලි ප්‍රතිඵලදායක මාර්ගයක් පෙන්වලා දීම තමයි පස්වෙනි සහ ප්‍රධානතම හේතුව වෙන්නේ ඒ අසීමිත ගෞරවයට. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් මහා සකලුදායි සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේට ලැබුණ ඒ අසමසම ගෞරවය ඒක රැඳිලා තියෙන්නේ අර සකලුදායි හිතුවා වගේ බාහිර තපස් රැකීම අල්පේච්ඡකම වගේ දේවල් මත නෙවෙයි කොහෙත්ම නැහැ. ඒකට හේතුව උන්වහන්සේ තුල තිබුණු අතිශයින්ම උතුම් සීලය, ගැඹුරු ඥානය, අසමසම ප්‍රඥාව, දුකින් මිදීමේ මගක් දේශනා කිරීමේ හැකියාව සහ ඒ මග අනුගමනය කරලා සැබෑ ප්‍රතිඵල ලබන්න පුරුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ලබා කියන කාරණාව මතයි. ඒක ඇත්තටම හරිම වැදගත් පාඩමක්. අපි කෙනෙක් දිහා ඉගැන්වීමක් දිහා බලද්දී මතු පිටින් පේන දිදට රැවටෙන්නේ නැතුව ඒකේ තියෙන සැබෑ හරය ගුණාත්මක භාවය ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන හිතන එක කොච්චර වටිනවද කියලා මේකෙන් තේරෙනවා ඕ ඒ වගේම සිතන්න තව දෙයක් හිතිරි වෙනවා අද කාලෙත් අපි විවිධ පුද්ගලයන් විවිධ ඉගැන්වීම් අනුගමනය කරනෝ ගරු කරනවා එතකොට ඒ ගෞරවයට ඇත්තම හේතුව මොකද්ද ඒක හුදෙක් බාහිර පෙනුමක් ජනප්‍රියත්වයක් නිසා ඇති වුණු දෙයක්ද ඒව නැත්තම් මේ සූත්‍රයේ කියවෙනවා වගේ සීල ප්‍රඥාව ප්‍රතිඵලදායක මාර්ගයක් වගේ ගැඹුරු කාරණා මත පදනම් වුණු දෙයක්ද ඒක අත්‍තරම අපි හැමෝම ටිකක් හිතලා බලන්න ඕනේ කාරණයක් හ්ම්